අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ ජීවිතය සකස් කරගන්න නම් ජීවිතයට මුල් වෙන මානසිකාරය සකස් කරගන්න ඕනේ. සිත සිත් උපදින්නේ අපේ මානසිකාරය අනුව. එහෙම සකස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. එහෙම නොවුණා නම් කිසියම් ආකාරයකින් අපිට සැනසීමක් නිවීමක් ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. මේ අත්ව හොඳටම දන්නවා. ළඟ ඉන්න අයගෙන් අපි බොහෝම ලෙන්ගතුව අපිට සමීප කරගෙන පිළිසරණක් වෙයි කියලා අපිට පිහිටක් සරණක් තියනවාය කියලා මේ සංස්කාරය කිට්ටු කරගන්න බෑ. ලෝක සංස්කාරය හැම වෙලෙම වෙනසකටපත් වෙනවා. ඒ හැම වෙලෙම විපරීත தත්වකට යනවා. එතකොට හැම වෙලෙම හුලඟ යන කොළ වගේ වෙනසකටපත් වෙමින් තියෙන අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය මේ විදිහට තියෙන අපි හිතාගෙන ඉන්න අපි ළඟ ඉන්න තියෙන දේවල්ම අපිව ඇතිතරම් දුකටපත් කරනවා. ඒ තමන්ගේම කියලා හිතන දරුවෝ කවදාකවත් නොහිතන ආකාරයේ හිතන්න බැරි ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා විශ්වාස කරන්න බැරි දේවල් සිද්ධ වෙනවද නැද්ද? ඉතින් ඒකෙන් බොහෝ පීඩාවටපත් වෙනවා. හරි එකතු කරගත්ත වස්තුනොත් එහෙමයි. ඒ අතර වාරේ තමන්ගේම ශරීරයත් බිඳිලා කැඩිලා ඊටාත්ම විපරීත තත්ත්වයටපත් වෙලා මහා විනාශකාරී තත්ත්වයන් උදා කරනවා. ඒවත් එක්ක ලොකු පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. අපේ චිත්තසංතානවල සිතුවිලි ඇති වෙන්න පින්නන්නේ හේතු ඇතුළා. මොනවා හරි දෙයක් ඇහෙනකොට, තේරෙනකොට, දැනෙනකොට ඒකට අදාළ දේවල් හිතින් නැగిලා එන එක නවත්තන්න බෑ. ඒක අපිට නවත්ත ගන්න බෑ මොන හරි දෙයක් කවුරු හරි කියනකොට ඒකට අදාළ දැනුමක් මට තියෙනවා නම් ඒවා ඉක්මනට නැగిලා එන එක නවත්තන්න බෑ. දැනුමක් තිබුණ නැත්තම් නැగిලා එන එන්නේ නෑ බලෙන් ගෙන්නන්න බෑ. සියලු දේ සිද්ධ වෙන්නේ හේතු ඇතුව. අපේ මානසිකාරයට මේ හේතුව නැగిලා එන්නේ නැහැ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අපි කාපු පළතුරක් පිළිබඳ දැන් මම එක පාටම අන්නාසි කිව්ව මතක් වෙන එක සහ ඒකට තියෙන කැමැත්තක් ඇති වෙන එක නැත්නම් අකමැත්තක් ඇති වෙන එක නවත්තන්න පුළුවන්ද? බැහැ. හැබැයි අපි කාපු නැති කවදාකවත් කාපු නැති පළතුරක් කිව්වොත් එහෙම මම පිටරට තියෙන පළතුරක් කියන කවදාකවත් කාලා නැහැ. එතකොට ඒක ගැන මතකයක් හෝ මොකක්වත් බලෙන් ගෙන්න ගන්න පුළුවන්ද? බෑ. එන එක සිතුවිලි එන එක නවත්තන්නත් බෑ. එන්නේ නැති සිතුවිලි බලෙන් ගෙන්නන්නත් බෑ. එහෙනම් ඒව එකක්වත් මගේ වැඩ නෙවෙයි. මට අයිති නැති මට විශාල වශයෙන් අයිති නැති මාත්‍රයක්වත් අයිති නැති ශරීරයක් සිතක් එක්ක මම ජීවත් වෙනවා. මම මම මම මම කියලා කිව්වට මේ රූපය මම කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ මේ ශරීරය මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ මම කියලා ගන්න පුළුවන් මේ ශරීරය මෙලෝ දෙයක් දන්නේ අන්තිම පුදුම හිතුවක්කාර ශරීරයක් ඒක මට ඕන විදිහට කිසිම දෙයක් වෙන්නේ නැහැ තව චුට්ටකින් මොනවා වේද කියලා දන්නේ නැහැ සමහරවිට අපිට පොඩි පොඩි අසනීප තියෙන ඒවා තියෙනවා අපි තින් ඔය අගුණ කෑම එහෙම කන්නේ නැහැ ඇයි නිකන් අවශ්‍ය ගන්න ඕනේ නැහැ නේද හ්ම් වැස්ස දෙමෙන්නේ නැහැ නිකන් අවශ්‍ය ගන්න ඕනේ නැහැ. කියලා මේක ඇවිස්සෙන නේද? පොඩ් නැත්තම් ඇවිස්සෙන එක. ඇවිස්සලා සෙම කිපෙන, පිට කිපෙන නේද? එතකේ ඒ වගේ එක එක එක එක ලෙඩ හැදෙන ස්වභාවය තියෙන මරණයට පමුණු වීමට පත් වෙන ස්වභාවය තියෙන අපි අයිති නැති අපිට අයිති නැති විදිහට හිතුවක්කාර විදිහට වැඩ කරන එන එන විදිහට එන එන විදිහ බාර ගන්න වෙලා තියෙන්නේ මට. තව මාසෙකින් තව අවුරුද්දකින් මගේ මූණේ හැඩේ මෙන්න මේක වෙන්න ඕන කියලා මට නම් අනේ අම්මේ මම නම් දන්නේ නැහැ මගේ හැඩේ මොකද්ද වෙන්න ඕන කියලා. ඒ එන හැඩේ බාර ගන්න වෙලාද නැද්ද? නේද? ඉතින් මොකද කරන්නේ? හම්බෙච්ච දවසේ නම් එහෙමයි. වෙලාවකට ගඳ ගහනවා. හ්ම්. ඉතින් ගඳ ගහන ගහන හැම වෙලෙම සුද්ධ කර කර ඉඳලා ඉතින් මේක මේ මගේ දෙයක් කියලා නම් ගන්න පුළුවන්කම මගේ කියලා කියන්නවත් බැරි. ඇයි ඒක මගේ නෙවෙයි හින්දාමයි. නේද? මගේ කියලා ගන්නවද නැද්ද කියන එක නෙවෙයි තියෙන්නේ. මගේ කියලා කොහොමවත් මේක හිතන්නවත් බැරි. ඒකේ මගේ කියන ලක්ෂණ නැති හින්දා. ඒතර මම කියන්න බෑ. ඒක මෙලෝ දෙයක් දන්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන ගැනත් හරියට මෙනෙහි කරන කෙනෙකුට අපි ඒක කියලා දීලා තියෙනවා. ඒක එක්කවත් ඒ ලක්ෂණ මොකක්වත් නැහැ. වේදනා කියන ඒවා ඇති වෙලා නැති වෙලා යන දේවල් වගේ. ඒ එකක්වත් මට ඕන වෙලාවට එන්නෙත් නැහැ. මට ඕන වෙලාවට ආපු ඒවා යන්නෙත් නැහැ. එහෙනම් ඉතින් දත්යක් වුන් කංකයක් වුන් ඔක්කොම යවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒවා යම්කිසි හේතු ඇතුව සකස් වෙලා හේතු නැති වුණොත් නැති වෙන මට අදාළ නැති ක්‍රියාවන්. මට අදාළ නැති ක්‍රියාවන්. හරිද? එහෙම නේද? සංඥා කියන ඒවාත් එහෙමයි මතකයට නැగిලා එන ඒවා. මේ සංඥා බලන්නකෝ අපි කැමතිනම් හරියට මෙන්න මේ වගේ. යම් කිසි කෙනෙකුට පාරක් ගහපම රිදෙනවා. ඉතින් රිදි රිදි ඉන්න කෙනෙකුට නැවත නැවත නැවත නැවත නැවත නැවත පාර ගහනවා වගේ. කවුරු කෙනෙක් බලා අපි අපි කෙනෙකුට පාර ගන්නවා බලාගෙන ඉන්නවා. හරිද? අපි අපි කැමති කෙනෙක් ඉන්නවා යාර කවුරු හරි ගුටි බැට දෙනවා. ඉතින් රිදිලා ඇකිලිලා පීඩාවටපත් වෙලා ඉන්නකොට තවත් එයාට ගහන්න යනවා නම් අපි අරයා ගැන හිතන්නේ අරයාගේ හතුරෙක් කියලාද මිතුරෙක් කියලාද? තනිකරම හතුරෙක් නැත්නම් ඒ අර අච්චර ඇකිලිලා අසරණ වෙලා ඉන්නකොට තව තවත් ගහන සිතක් තියෙනවද? නේද? බලන්න මම අපේ පින්නන්ත ඇත්තන්ට මතක් කරන මෙහෙම එකක්. සමහර අතීත මතකයන් ඇවිල්ලා රිදිලා ඇඳිලා අමාරුවෙන් පීඩණයටපත් වෙලා පැත්තකට වෙලා ඔහේ ඉන්න වෙලාවල් තියෙනවද නැද්ද? නේද? එහෙම ඉන්න එහෙම පීඩාවටපත් වෙලා අසරණ වෙලා තියෙන වෙලාවේ ඒ මතකය නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ මානසිකාරය ඒ මතකය ඒ සංඥාව නැවත නැවත හදනවද නැද්ද? හදන්නේ රක්තිලි දැවිලිත් ඇතුවද නැද්ද? කෙනෙක් මරනවා කියලා හිතනකොට මැරිච්ච කෙනාගේ පිළිබඳ මතකය නැවත නැවත නැවත නැවත මේ මනසින් උස්සලා දෙනවද නැද්ද? රිදෝ රිදෝ නැවත රිදෝ රිදෝ නැවත මතක් කරනවා. ඥාතරිදවරු මොකක් හරි එකට එක සැරයක් හිතරේ දුනහම අපේ මොනවා හරි නරක දෙයක් සිද්ධ වෙලා හිතරේ දුනහම ඒක මොකද වෙන්නේ? නැවත මතක් වෙවි නැවත මතක් වෙවි නැවත මතක් වෙවි රිදවනවද නැද්ද? එන එක මගේ වැරද්ද මං මං කැමැත්තෙන් ඒක කරගන්නවද? නෑ නේද? එහෙනම් එන සංඥා යවන්නත් බෑ නැති සංඥා ගෙන්නන්නත් බෑ. ඉතින් හරි වැඩේ. එහෙනම් ওই සංඥා කියනවා මමවත් මගේවත් ඉතිර ගන්න බෑ. සංස්කාර ඒත් එහෙමයි. හත්තිලි දැහිලි සහිතව උපදින ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන ආදී වශයෙන් සියලු චේතනා සමූහයන්. හරි? වේදනා සංඥා හැර ඉතින් සියලු චේතනා වලට කියන සංස්කාරයන් කියලා. ඒ කියන්නේ පංච පාදානස්කන්ධය. වේදනා සංඥා දෙක වෙනම ගත්ත හින්දා. එතකොට මේ සියලු සංස්කාරයන් නේද පීඩාගෙන දෙන වැඩ පිළිවෙලක් සකස් කරන දේවල්. එතකොට එහෙනම් විඥානය කියන්නේ මේ ඇහි පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, විඳීමේ දැනීම, නාසයේ දිවේ ශරීරයේ මේ දැනෙන ගතිය. දැනෙන මාත්‍රේ විතරයි. ඔන්න ඔය ටික එකතු වෙලා සිද්ධ වෙන මේ ක්‍රියාවට මගේ සිතේ අවිද්‍යාව හින්දා උපදින හැඟීමක් තියෙනවා මම කියලා. ඒ එකක්වත් මම කිව්වට ඒක ඔක්කොම හුළඟ යන දෙයක් වගේ. අනුන් කියලා අදහසක් තියෙනවා. අහවලා කරා කියලා අදහසක් අපිට ඇත්තට වෙනවා. අහවලා තමයි මට බැන්නේ. ඔය මොනවා කවත් මෙන්න මෙහෙමයි. ඒ වගේ ගොඩාක් වැරදි අදහස් එනවා. ඒ එන වැරදි අදහසින්ද අපි කා කොටා ගන්නවා, මරා ගන්නවා, කොටා ගන්නවා, ඊර්ෂියා කරනවා, කේලම් කියනවා, ભેද බින්න වෙනවා. මේ සියලු දේ නැති කරන ඇත්ත දකින මාර්ගය තමයි අපිට උරුම වෙලා තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය. හරි අපි කිව්ව ඔක්කොම කාරණා තමන්ගේ තුලින් දැක ගන්න නම් සතිපට්ඨාන සූත්‍රයට අනුව කටයුතු කළ යුතු වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රය. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයන් වල තියෙන්නේ මොන වගේ අතුලාන්ත අවබෝධයක් ඇති කරවන ධර්මය තමයි අපිට මේ උරුම වෙලා තියෙන්නේ. එතකොට මම අහනවා අපි මේ ධර්මය උරුම කරගෙනද? නේද? අපි මේ ධර්මය උරුම කරගෙනද ප්‍රාථමික වශයෙන්ම? එහෙමවත් නැති තරම්. අපේ ගෙදර සමගිය කොහොමද? අපේ ගමේ සමගිය කොහොමද? අපේ රටේ සමගිය කොහොමද? එකමුතු බව කොහොමද? අපිට තියෙනවා අපේ පින්වත්නේ වේගයෙන් ඉදිරියට යා හැකි මානසිකාරයක් සකස් කරගන්න වැඩ පිළිවෙලා. ඒ තමයි වැඩියෙන්ම ප්‍රශ්න තියෙන ගමනක් යනකොට ගමනක් කියලා මම කිව්වේ අරමුණකට යනකොට ජීවිතේ ගමනකට වැඩියෙන්ම තියෙන ප්‍රශ්න තමයි අධික ආසාවන්. හරි ඒවා අපිට යන්න දෙන්නේ නෑ. බලන්න ළමයි කරගෙන ළමයාට අධ්‍යාපනය ආදී නොයේකුත් දේවල් වලට ඒ අදාළ අරමුණු වලට ය아가න්න බැරි වෙන්නෙම නොයෙකුත් තියෙන ආසාවල් හින්දාද නැද්ද? අධිකතර ආසාව සමහරවිට අල්ලර ෆෝන් එකෙන් අයින් වෙන්න බෑ. එක එකම දේක ඇලි ඇලි ඇලි ඇලි ඇලි ඇලි ඉන්න අයට මේ ගමන වේගෙන් ඉස්සරහට යන්න බෑ. තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න බෑ. ඒ වගේම තමයි තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට ය아가න්න බෑ අධික ගැටීම් හින්දා. එක එක දේවල් එක හරියට ගැටෙනවා නම් ඒ ඉලක්කයට යන්න පුළුවන්කම නැහැ. ඊළඟට කම්මැලිකම් හින්දා බොහෝ වශයෙන් හිත හිතල කුසලයේහි තියෙන අලස බව. සිත කය දෙක හරියට නිකන් හැකිලිලා වගේ. චිත්ත චෛතසිකයන් වල මැලි බව, කාර්යක්ෂම භාවය නැතිකම වැටි වැටි ඉන්න ගතිය තමයි මේ තීන මිද්ද නැත්තම් කම්මැලිකම කියලා කියන්නේ. ඉතින් ඒවා ඉදිරියට යන්න බාධා කරන ධර්ම. ඒවා සම්පූර්ණ කොහෙද උපදින්නේ? මනසේ උපදින ධර්ම. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීලමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා වෙච්ච දේවල් ගැන පසුතැවෙන්න වෙන ගතිය සහ තියෙන නොසන්සුන් ස්වභාවය. උද්දච්ච කුච්ච කියන්නේ නොසන්සුන් ගතිය සහ පසුතැවෙන ගතිය. එතකොට ඒවා තියෙන අයට තමන්ගේ ජීවිත ගමන ඉස්සරහට යන්න බෑ. හරි. ඒතර මහා සතිපට්ඨාන සූත්‍රය ඊළඟට විචිකිච්ඡා කියන්නේ සැකය. මේ විදිහට ගියාට හරියන්නේ නැහැ කියලා මාර්ගය පිළිබඳ තියෙන සැකය. එතකොට සතිපට්ඨාන සූත්‍ර ආදී සූත්‍ර වලින් තමන්ගේ ජීවිත අවබෝධය යම් ප්‍රමාණයකට ඇති කරගෙන සාමාන්‍ය ප්‍රමාණයට හෝ ඇති කරගෙන හොඳින් දැනගෙන නීවරණ ධර්මයන් යට කරන ඒකුත් උපක්‍රම. ඔය අපි කියව නීවරණ ධර්මයන් යට කරන සිත කර්මන්‍ය කරන සිතක් හැම දෙයකටම මුල් වෙන තමන්ගේ මානසිකාරය මහා වේගයෙන් ඕනම අරමුණකට යන්න පුළුවන් විදිහට සකස් කරන ධර්මතාවයක් තමයි මේ බුදුජානනාංශික ධර්මය තුලින් තියෙන හිත ඔය විදිහට අවශ්‍ය විදිහට තමන්ට ඕනම තත්වයක් යටතේ තමන්ගේ ගමන යන්න පුළුවන් විදිහට සිත සකස් මොකද ප්‍රබලම ගමන මොකද්ද නිර්වාණ මඟ එතකොට නිවන් මඟ සාක්ෂාත් කරගන්න අවශ්‍ය පුහුණුව ලබන කෙනාට කිසිම දෙයක් නැතුව ඕනම ලෞකික අරමුණකට යන්න පුළුවන්කම තියෙනවා ඕනම ලෞකික අරමුණකට යන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒ වගේ මානසික පාරිශුද්ධතාවයක් සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපිට ලැබිලා තියෙනවා. දැන් එතකොට අපි සමස්තයක් වශයෙන් බලන්න ඕනේ අපිට මේ උරුම වෙලා තියෙන ධර්මය මම උරුම කරගෙනද කියලා බලන එක. හරි. බාහිර අය නිසාවෙන් මම ඉස්සෙල්ලා කිව්වා සිතුවිලිවත් අපිට අයිති නැති බවක්. බාහිර අයගේ ක්‍රියාකාරකම් අපිට දැනෙන්න ඕන කොහොමද? එයාටවත් අයිති නැති ස්වභාවයකින් එතන ක්‍රියාත්මක වෙන බවයි. අපේ නිවෙස්වල ඉන්න ඔක්කොමලා කෙරෙහි උපේක්ෂා සහගත සිතුවිල්ලකින් බලලා දැඩි ආචාරශීලී හැසිරීමකට පත් වෙන්න අවශ්‍ය කරන ධර්මතා අපිට ඕන තරම් තියෙනවා. හරිද? මහා කාර්යක්ෂම මහා කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න මනස සකස් කරගන්න ක්‍රමවේදයන් අපිට ඕන තරම් ධර්මය තුළ තියෙනවා. මේවා උරුම නොකරගත්ත අපි ඊටාම අලස ඒ වගේම ඊටාමත්ම අසමගි જાතියක් බවට පත් වෙලාද නැද්ද? අනුන්ගේ මත රඳා පවතින අනුන්ගේ මත රඳා පවතින එක දිගට යම් කටයුත්තක් එක අරමුණකින් කරගෙන යන්න බැරි තත්යකටපත් වෙලා. ඉතින් මේ මේ ඔක්කොම ඉවර වෙනවා එක කරුණක් අරගෙන අපි බුද්ධ ධර්මයට අනුව එක කරුණක් අපේ ජීවිතයට එකතු කරගත්තොත් මහා පුදුම විදිහට මේ මේ රටාව මේ සමාජය සම්පූර්ණයෙන්ම රැස් වෙනා ලොකු ධර්ම කරුණු නෑ. ඒකින්ද අපි මේ යෝජනා කරන්නේ හැම වෙලෙම මේ උරුමය භාවිතයට ගන්න කියලායි. ඊළඟ සතියේ ඉඳලා අපි කර්ණීයමෙත සූත්‍රය අපි හැමදාම සජ්ජායනා කරන කර්ණීයමෙත සූත්‍රය භාවිතයට ගන්න විදිහක් ගැන ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරන දවසට එක වතාවක්වත් මේක සජ්ජායනා කරමු. ඒක අපිට කර්ණීයමෙත සූත්‍රය කියන අපිට ලැබිත ලොකු උරුමයක්. එහෙමයි දැන්. ක්‍රමවේදයක් ලැබී තිබීම උරුමයක්ද නැද්ද? නේද? ක්‍රමයක් නැත්තම් මොකද කරන්නේ? මට මොන හරි දෙයක් කරන්න කරන විදිහ දැනගන්න මට පුළුවන්කම තිබීමත් අපිට ලැබි උරුමයක් විදිහට අපි සලකන්න ඕනේ. එතකොට මෙවැනි උරුමයක් ලැබිච්ච මේ ධර්මය ස්ථාපිත වෙච්ච රැකගත් එකම රට මොකද්ද? ලංකාව. ලංකාවේ මහ පොළොවේද මේ මේ ධර්මය රැකගත්තේ? කවුද? ඕල්කට්තුමා කියන ඕල්කට්තුමාගේ තිබුණා සිංහල මිනිස්සුන්ට පුදුමාකාර ලැබි ආවා. එතුමා වැඩියෙන්ම සංචාරය කරපු රට ලංකාව. මම දන්නේ 47 වතාවක් ලංකාවට ඇවිල්ලා තිනවා ඔල්කට්තුමා. සැරෙන් සැරේ සැරෙන් සැරේ. ලංකාවේ මිනිස්සුන්ට පුදුම ආදරයක් එතුමාට තිබ්බේ. ඇයි ඒ? බුදුන් උපන් දේශේවත් මිනිසුන්ට රැකගන්න උවමනාවක් තිබ්බ නැති මේ උතුම් ධර්මය මේ උතුම් ශාසනය රැකගත්තේ මේ හුරු බුහුටි සිංහල මිනිස්සු කියලා. හරිද? එහෙම එතුමාගේ වචන. හරිද? එහෙනම් මේ මේ තරම් අපේ මුතුන් මිත්තෝ කොයිතරම්වත් ආදරයෙන් රැකගත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නැත්තම් මේ ශාසනය අපි අතින් ගිලිහෙමින් තියෙනවා. අපේ උරුමය අපිට නැති වෙමින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය උරුම කරගන්න හැටි. හරි. කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ උරුම වෙන්නේ ඒ තනත්තා ධර්මානුකූල වීමෙන්. ඒ තනත්තා ධම්ම දායාද කියලා සූත්‍රය තියෙනවා. ධර්මයේ දායාද කරගත්ත කෙනා දායාද කියන්නේ උරුමයේ දායාදයක් නේ නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ උරුමය කියලා දේශනා කරලා තියෙන්නේ මොකක්ද කියලා? මේක එක කරුණක් විතරක් මම මතක් කරන්නම්. ඒක තියෙන එක කරුණක් තමයි ධර්මයේ දායාද කරගත්ත කෙනා හිරියොත්ප්ප දෙකෙන් සමන්නාගතයි කියලා. ලැජ්ජා බය තියෙනවාය කියලා. එතකොට එහෙනම් ඒ ඒ වගේන් තේරෙන්නේ ධර්මය අපි උරුම කරගෙන නම් ධර්මානුකූල සිතුවිලි අපේ මනස තුලින් නැగిලා එන්න ඕන කියන එකයි. ධර්මානුකූල සිතුවිලි නැగిලා එන්න ඕන. එතකොට මම ධර්මයේ දායාද කරගෙන නම් තරහ වෙනකොට මගේ හිතෙන් මෛත්‍රිය නැగిලා ඉන්න ඕනේ. ඊර්ෂ්‍යාව වෙනුවට මගේ හිතෙන් මුදිතාව නැగిලා ඉන්න ඕනේ. වැරද්ද වෙනුවට මගේ හිතෙන් වැරද්ද කරන්න එන හැඟීම වෙනුවට වැරද්දෙන් වැළකීමේ හැඟීම නැగిලා ඉන්න ඕනේ. පාණාති පාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමයේ මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී. අන්න එහෙම ඒවායින් වැළකීමේ අදහස් නැగిලා එන්න ඕනේ. එතකොට තමයි ධර්මය දායාද කරගත්ත කියන්නේ උරුමය ලබා ගත්තා කියලා කියන්නේ. එහෙනම් මේ උරුමය ලබා ගැනීම සඳහා අපි අපේ දිහාවට හොඳින් හැරිලා බලන්න ඕනේ. මට මගේ தත්ත්වය දැන් මොකක්ද? අතීත මුතුන් මිත්තන් රැක දුන්න ධර්මය ඉදිරියට අරගෙන යන්න නම් අපි අනිවාර්යයෙන්ම ඒ ධර්මය කටපාඩම් කරගන්න ඕනේ. ඒ වගේ මේ ධර්මයේ මනසිකාර කරන්න ඕනේ. මනසිකාර කරලා අපේ ජීවිතයට එකතු කරගෙන ආදර්ශ සම්පන්නව කටයුතු කරන්න ඕනේ. ඒතර අපිට වෙලා තියෙන මහා ව්‍යසනය තමයි අපි බැලු බැලුවතේ බැලු බැලුවතේ දෙකට තුනට හතරට පහට වෙන් වෙනවා. ඉතින් සතිපට්ඨාන සූත්‍රය මතක් කරා, ධම්මදායාද සූත්‍රය මතක් කරා, කර්ණිමෙත් සූත්‍රය මතක් කරා. මේකුත් ආකාරයේ තියෙන ධර්මතා අපි මතකයට ගත්තා. ඉතින් මේ හැම දෙයකින්ම අපේ මනසට එකමුතුව වාසය කිරීමට අවශ්‍ය කරන මානසික ක්‍රමවේද ලැබිලා තියෙනවා. ඒකින්ද අපි මේක අපි මේක ඊ타මත්ම ගැඹුරෙන් සිතල සිතල බලන්න ඕනේ. යම්කිසි එක අරමුණක පුහුණු වෙන්න ඕනේ. එකමුතු වීම කියන එක පිළිබඳව පුහුණු වෙන්න ඕනේ. ඔක්කොම එක කතාවකට එන්න ඕනේ. ඇත්තටම අපි දැන් සති පහක් තිස්සේ මේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන සිද්ධ කරගෙන යනවා මේ පිළිබඳ ශ්‍රවණය කරනවා හැමෝම. හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා යම් ප්‍රතිපත්තියකට එන්න. ඒ ප්‍රතිපත්තිය තුළ ස්ථීරව තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි හැමදාම මතක් කරන දේ නැවත නැවත නැවත නැවත සැරෙන් සැරේ සැරෙන් සැරේ මතක් කළ යුතු තියෙනවා. ඒ මතක් කළ යුතු තියෙන්නේ අපි ජාතියක් විදිහට ආගමක් විදිහට රටක් විදිහට එකමුතු වෙන්න ඕනේ. ඒ එකමුතු වෙන්නේ අපේ උරුමය ආරක්ෂා කරගන්නයි. මොකක්ද අපිට ලැබිලා තියෙන උරුමය අපිට සංස්කෘතියක් අපිට ඉතිහාසයක් අපිට සભ્યත්වයක් ජාතියක් මේ වගේ බොහෝ දේවල් උරුම වෙලා තියෙනවා. ඒ හැම උරුමයක් යටම අපේ හැදියාව සකස් වෙලා තියෙන අරටුව වගේ පදනම වගේ අපේ හැදියාව සම්පූර්ණයෙන්ම මේ හැම දෙයක්ම බැඳලා තියෙන යොත එහෙනම් මේ හැම එකක්ම තද කරලා අල්ලන් ඉන්නේ. මොකකින්ද? මේක අපි දන්න විදිහට හරියට නිකන් දැන් අපි රොටියක් පුච්චනවා නම් ඔක්කොම කෑලි ටික තිබ්බට වතුර දාලා වතුර දානකම් පීටි එතකොට මිරිස් පොල් මේ ඔක්කොම දාලා කොච්චර ආනන්ද ගියත් ඒක එකතු වෙන්නේ ඇලිලා හිටින්නේ නැහැ. ඒතර ඔක්කොම ඇලෙන්නේ ඒකට වතුර දාලා දාපුවාම. හරි? එතකොට හරිට ආපෝ ධාතුව වගේ. එහෙනම් අන්න ඒ වගේ මේ සියලු අපේ ජාතික ආගමික සියලු දේ එකට එකතු කරලා තියෙන යොත තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකෙන් තමයි අපි ඔක්කොම අපේ ඔක්කොම හැදිලා තියෙන්නේ ඒ ධර්මයෙන් පෝෂණය වෙලා. බුද්ධ වස්තු 240 8 දී මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා වැඩි කාලයක් නැහැ. ඒ කාලය තුල මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මොකද කරන්නේ? මේ ලංකාවේ ධර්මය ස්ථාපිත කරනවා. අද මේ වෙනකොට අපි දන්නවා අම්පාර ප්‍රදේශයෙන් අපිට හම්බෙන රජගල. මේ හම්බෙන තැනින් මේ ස්ථානයේ තියෙනවා මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය රාජන් වහන්සේ. ඉතින් ඒ පිළිබඳ සෙල්ලිපි වලින් පැහැදිලි කරලා තියෙනවා. ඒතර අපේ රටේ අපිට හම්බෙච්ච උරුමය අනුබුදු හිමි කියලා අපි සඳහන් කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේට. එතෙන් පටන් අපි ආපු ක්‍රමයක් තිබ්බා. ඒ ක්‍රමය සම්පූර්ණයෙන් සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ පරිහානියටපත් වුණා නැවත වැඩවිට සරණං කර සංඝරාජ ස්වාමීන් වහන්සේලා වැනි මහා උත්තරමයන්න් වහන්සේලා මේ ලක්දිව පහළ වෙලා ඒවා නැවත නැවත සකස් කරලා කොයි වෙලාවකවත් පල්ලෙහාට වැටලා දෙන්නේ නැතුව නේද? උන්වහන්සේ එක තැනක සඳහන් කරලා තියෙනවා පොල් කට්ටක් ඔළුවේ තියාගෙන නිදා ගන්න කියලා. ඒ තරමටම ඉතාම කාර්යක්ෂමව වැඩ කරපු උත්තමයාණන් වහන්සේලා තමන්ගේ මුළු ජීවිතේම බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරලා නැවත මේ මේ ලංකාවේ උපසම්පදා විසුණු වහන්සේලා ස්ථාපිත කරලා රටේ පරිහානිය පිළිබඳව බෞද්ධ ධර්මයේ පිරිහීම පිළිබඳව කිසිම පිළිවෙලක් නැති වමනාවක් නැති ගණින් වහන්සේලා හිටිය යුගයක් තිබුණා. එවැනි යුගයක එවැනි යුගයක ඉතාම අපහසුයෙන් මෙවැනි උත්මය පහළ වෙලා මේ රට අන්‍ය ජාතිකයන්ගේ ග්‍රහණය තිබියදී මේ බෞද්ධ සංකල්ප ආරක්ෂා කරගන්න කළ යුතු සියල්ල සිද්ධ කරා. ඉතින් එහෙම කරලා තමයි අපිට මේ අපිට මේ ලැබිලා තියෙන උරුමය ලැබිලා තියෙන්නේ. මේවා ගැන හොඳින් කල්පනා කරලා මගේ යුතුයකම මම කරනවාද කියලා උරුමය රැක ගැනීම සඳහා මගේ යුතුයකම මම කරනවාද කියලා හිතලා බලන්න ඕනේ. මම මේ වටරයක් කී කී එන්නේ එක තැනකට එන්න. හරි. ඒ තමයි අපි ඔක්කොටම එකමුතුව කටයුතු කරන්න නම් මොනවා හරි කාරණයක් තියෙන්න ඕනේ. ඒ කාරණය කෙලෙස් සහිත කාරණයක් නම් එකමුතු වීම බොහොම අමාරුයි. ඇයි ඒ? අපි මොකක් හරි ප්‍රතිපත්තියක් හදාගන්නවා. හරිද? ඒ ප්‍රතිපත්තිය තුළ ලෝභ දේශ මොහ වැඩි වෙන ඊ타ත්ම අකුසල් වැඩි වෙන ප්‍රතිපත්ති තියෙනවනේ සමහර ප්‍රතිපත්ති. උදාහරණයක් තමයි නායකයෙක් වෙන කෙනෙකුට අධිකතර ධන සම්පත් ලැබීම ලැබෙන විදිහට අපි ප්‍රතිපත්තියක් හදලා. හරිද? නොයේකුත් ක්‍රමවේද වලින් ධන සම්පත් ලැබෙනවා. ධන සම්පත් ලැබෙන ක්‍රම සකස් වෙනවා. රටක. ඒක ඒක ප්‍රතිපත්තියක් වෙලා. දැන් අද උදාහරණයක් විදිහට ගත්තොත් යම් කිසි රජයේ කුමන හෝ ව්‍යාපෘතියක් සිද්ධ කරන නායකින්ට ඒ ව්‍යාපෘතිය තුලින්ම විශේෂ කොමිස් මුදලක් ලැබෙනවා ඒක නීතිගත ආකාරයටම වාගේ ලැබෙනවා 13ක විතර ප්‍රමාණයක් හරිද? ඒ ව්‍යාපෘති ඒක ඒ ඒ ව්‍යාපෘතිය අදාළ ඒ ව්‍යාපෘතියට අදාළ නායකයාට ලැබෙන වරදානයක් කියලා කියන එක. හරිද? ඒ කියන්නේ වරප්‍රසාදයක්. ඒ කාගේ සල්ලිද එතකොට? මහ ජනතාවගේ මුදල්. එතකොට මේ වගේ ලැබෙන මේ වරප්‍රසාදයන් නිසාවෙන් ඒ වාගේ ප්‍රතිපත්ති සකස් වී තිබීමෙන් වෙන්නේ නායකත්වයන් තුළ ලෝභ ද්වේෂ, මෝහ ඇති වෙනවා. ඒකයි මේ රටේ මිනිස්සු මේ රටේ නායකයෙක් වීම සඳහා මෙච්චර නැත්තම් පාලනය කිරීම සඳහා මිනිසුන්ට සේවය කිරීම සඳහා මෙච්චර පොරවල්ලන්නේ. තමන්ගේ මුළු සන්තකයේම වියදම් කරලා විශාල කලබගෑනියක් කරලා නොයේකුත් උපක්‍රම යොදලා ලොකු පොරයක් අල්ලන්නේ ඔන්න ඔය ඒවා හේතු දකින්නේ නැහැ මිනිස්සු. මේ ඇති වෙලා තියෙන ක්‍රමවේද වල තියෙන වැරද්ද. ඒ ක්‍රමවේද තිබියදී මම කලින් කිව්වා හේතු ඇතිනම් සිතුවිලි එන එක නවතින්නේ නෑ. හේතු නැති වෙනකොට අනවශ්‍ය සිතුවිලි එන්නේ එන්නේත් නෑ. බලෙන් ගෙන්නන්නත් බෑ. එහෙනම් අපි මේ රටේ පරිහානිය දිහාවට හේතුඵල ධර්ම අනුව බලන්න ඕනේ. රටේ නොයේකුත් ආකාරයේ වැඩපිළිවෙළවල් සකස් වෙලා තියෙන ප්‍රතිපත්තිවල තියෙනවා ලෝභ දේශ මොහ සහිත ස්වභාවය. හැබැයි බෞද්ධ ප්‍රතිපත්තිය තුළ තියෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහයන් සහිත ක්‍රමවේද. කෙනෙක් කියයි එහෙම ක්‍රමවේදයකට මේ ලෞකික ඔය නිවන් දකින්න කට්ටියට නම් ওই ක්‍රමවේදේ හොඳයි. ලෞකික කට්ටියට මේක හරියන්නේ නැහැ කියලා. ලිච්ඡවි රාජ්‍යය ගැන දන්නවා අපි. ලිච්ඡවි රාජ්‍ය බුදුරජාන් වහන්සේ කාලයේදී අජාසත් රජුව අල්ලගන්න උත්සාහයක් දරුවා. අනිත් හැම රටක් මේ යටත් කරගත්තත් අනිත් හැම දේශයක්ම ඒ ප්‍රදේශයේ තිබ්බ ප්‍රාදේශීය වශයෙන් තිබ්බ ඉන්දියාවේ ඒ නොයෙකුත් රජවරු පාලනය කරපු ප්‍රාන්ත අයින් කරගන්න අත් කරගන්න පුළුවන් වුණාට අදහස් රජුන්ට ලිච්ඡවි රාජ්‍ය ගන්න බැරි වුණා. ඒක පුංචි රාජ්‍යයක්. හැබැයි ඒක ගන්න බැරි වෙන්න එකම හේතුව සත්‍ය අපරිහානීය ධර්ම. යම්කිසි පිරිසක් ධර්මයට අනුව කටයුතු කරනවා නම් පින්වත්නි ධර්මයේ විසින් ඒ පිරිස රකින්න බව ධර්මයේ සඳහන් වෙනවා. දේයන්ගේ පිහිට ආරක්ෂාව පවා ලැබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපිට මේ ඔක්කොම අමතක වෙලා අපි සකස් කරලා තියෙන ප්‍රතිපත්තිය අපේ පින්නත් නේ අපි සකස් කරගෙන තියෙන රටට සකස් කරගෙන තියෙන ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තියක් විදිහට මොනවා හරි පුංචි දෙයක් හරි තියෙනවා නම් ඒක තියෙන්නේ අන්නර මං කිව්වා වගේ ඉදිරියට යන්න යන්න යන්න යන්න නොයෙකුත් වරප්‍රසාද අනවශ්‍ය වරප්‍රසාද ලැබෙන විදිහට අපිම එකතු වෙලා හදාගත්ත සම්මුති ඒවා ව්‍යවස්ථාවලවක්වත් සමහර ලාවට පොත්පත්වලවත් නැහැ. ඔය කියන මම ඔය කියන බලන්න කරන ව්‍යාපෘතිය නැත්නම් අපි ප්‍රොජෙක්ට් එක. ලොකු වෙන්න ලොකු වෙන්න ලොකු වෙන්න ඒ තැනත්තන්ට પરම්පරා ගානකට මුදල් හම්බෙනවා. මොකක්ද ඒ කාරණාව? මේ නායකයා කුමක්ද සිද්ධ කරන්නේ? මෙහෙවීම. එතකොට මම දන්න තරමින් 113ක් ඍජුවම සියලු දෙනාගේම දැනුවත්කම ඇතුව ඒක මේ හොරෙන් ගැනීම එකක් නෙවෙයි ඒ වගේ ක්‍රමයක් සකස් ක්‍රම සකස් වෙලා තියෙනවා ඒ වගේ දේවල් බොහෝමයක් තියෙනවා ඒකින්ද අපි එක්කෙනාට එක්කෙනා කරාරිනවා පින්නත් මේ එළියේ ඉන්නකම් ඔය ඔක්කොම කතා කරනවා ප්‍රතිපත්තිය ඇතුළට ගිය ගමන් රාමුවට යන එළියේ ඉඳන් ඔය ඔක්කොම කතා කරලා රාමුව ඇතුළට යනවා රාමුව ඇතුළට ගිය ගමන් මොකද වෙන්නේ? හැඹලයාට සීනි වගේ වෙනවා. හරිද? අපි බලනවා මොකද අපේ මේ මනසට උනේ? අර සරුංගලිය උඩ ගියා වගේ තමයි. හදලා හදලා උඩ ඇරියා නූල අතේ තියාගත්තේ නැහැ. හේතුව තමයි ප්‍රතිපත්තිය නැතිකම. ඒකද අපි ભેද බින්න වෙලා කෑකෝ ගහගෙන මහා විනාශයක් සිදු කරනවා. අපි මේ හැම දෙයකදීම ඔහේ ඉන්නවා. මේ ළඟදි මම අහගෙන එක පිරිසක් කියනවා අහවල් දේ අපිට කරලා දුන්නේ නැත්තම්. හරිද? අපි මේ රටේ අය පරද්දනවා. බලන්න ඒ ප්‍රකාශය ගැන අපි බෞද්ධ විදිහට අවදියෙන් බල බැලිය යුතු තියෙනවා. ඇයි අයවැය පැරදිය යුත්තේ අයවැය වල වැරද්දක් තියෙනව නන්ද නැද්ද? මේ අයවැය පරද්දනවා කියලා කියන්නේ අයවැය වල වැරද්දක් තියෙනවද නැද්ද කියන එක හිතලා නෙවෙයි අයවැය පරද්දනවා කියන්නේ වෙන කාරණාවක්. හරිද? මෙන්න මේ පිරිස මෙන්න මේ පැත්තෙන් අයින් කරගත්තේ නැත්නම් අපි අයවැය පරද්දනවා. නැත්නම් අපිට මෙන්න මේ ඉඩම් ටික ලබා දුන්නේ නැත්නම් අපි අයවැය පරද්දනවා. තේරෙනවද? නේද? ඒකද රසක විය යුත්තේ. මේ ඔකොටම හේතු. ඉතින් එතකොට මොකද කරන්නේ? මේ මේ පැත්තෙන් නෑ මොකද කරන්නේ? හා. ඉල්ලන ඕනෑ දෙයක් දෙන්නම් මොකද? මේ හැඹලයාට අවශ්‍ය කරන දේ ලබා ගන්න ඒ ඒ මත් උනහම ඒක මොකද ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නුවණ තියෙන නැත්නම් එකතු වෙලා රට කවදාකවත් අගතියට යන්නේ නැති ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕනේ ඒක ධර්ම උරුමයෙන් ලැබෙන්න ඕනේ අපිට ලැබිලා තියෙන උරුමය. ඇයි එහෙම කියන්නේ? නැත්තම් වෙන්නේ රාමුව තුලට යන ඇත්තෝ මේ සීන් ටික දැක්ක ඇඹලයා වාගේ, මිදිපොකුරු දැක්ක නරියා වාගේ මොකද වෙන්නේ? ඒ අධිකතර ලෝභ දේශ මොහලින් මත් වෙනකොට අපි දන්නවා ධර්මානුකූල ලෝභ, දේශ, මෝහ ආදී අකුසල්. හරි? ලෝභ, දේශ, මෝහ ආදී අකුසල් අපේ පින්නත් නේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම ඇත්ත වසන් කරනවා. ඇත්ත ඒ හිතවල වැහෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්ව ධර්ම දායාද සූත්‍රයේ සඳහන් කරලා තියෙන ලැජ්ජා බය නැති කරනවා. ලැජ්ජා බය නැති වුණාට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් මම මොකක් හරි එකක් කියනවා. මං කියනකොට මේ අතට දන්නවා මං කියන්නේ බොරු කියලා. අපේ උදාහරණයක් විදියට. මම මං ගැන මොකක් හරි කියනවා. මේ ඔක්කොම දන්නවා ඔය කියන්නේ බොරු කියලා. මමත් දන්නවා. මමත් දන්නවා. මොකද්ද? ඔය කට්ටිය මම බොරු කියන්නේ කියලා දන්නවා කියලා. හරි. මම බොරු කියනවා කියලා දන්නවා කියලා මම දන්නවා කියලාත් න්‍යාය දන්නවා කියලාත් මම දන්නවා. හරි මේ කියන්නේ බොරුවක් කියලා මේ ඇත්තෝ දන්නවා කියලාත් දන්නවා. ඒ ඇත්තෝ දන්න බව මම දන්නවා කියලත් මේ අත දන්නවා කියලත් මම දන්නවා. ඒතර එහාට දැනගෙන තියෙද්දි මේ බොරුව කිසි ගාණක් නැතුව ලැජ්ජා බය නැතුව කියලා දානවා. කියලා දාන්නේ ඊට වැඩියට අර තියෙන ගුලිය ලොකුයි. හරි. ඒ තමයි සම්පූර්ණ ලැජ්ජා බය නැති වීම. එතකොට අපි ධර්මයෙන් ධර්මය දායාද නොකර ගැනීම හේතුවෙන් අපි රටක් වශයෙන් දැඩි පරිහානියකට පත් වෙලා ඉනවා. දැඩි පරිහානියකට පත් වෙලා ඉන්නවා. ඒක හින්දා මේ සියල්ලට යම් බලපෑමක් සිද්ධ කළ යුතුව තියෙනවා. මේ බලපෑම සිද්ධ කළ යුතුව තියෙන්නේම රටේ ඊටාම සාමකාමීව අපි බෞද්ධ විදිහට මේ බලපෑම සිද්ධ කළ යුතුයි. ඒක ඍජුවම කතා කරන්න ඕන දෙයක්. ආයෙ වහලා කතා කරන්න ඕන දෙයක් නෙවෙයි හැම බෞද්ධයෙක්ම දැනගත යුතු කාරණාවක්. මේක කිසිම ආකාරයකින් කිසිම කෙනෙකුට කරන චෝදනාව නෙවෙයි. අපි මේ රට දිහා බලන් โด නේ රටේ ව්‍යුහය, රටේ උරුමය සම්පූර්ණ නැති වෙලා යන්න යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිහෙන්න යන්නේ. දැන් මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගය දක්වා තියෙන බෞද්ධ විෂයමාලාවත් අයින් කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා. මොකද ළමයි හුඟක් මේ අසමත් වෙනවා කියලා විභාගේ. ළමයින්ට කාලෙ මදි. එහෙනම් බුද්ධ ධර්ම වගේ තියෙන වැඩකට නැති විශේෂයෙන් පොත බලාගෙන ඉගෙන ගන්න පුළුවන් නේද? පොත බලාගෙන ඉගෙන ගන්න පුළුවන්. ඒකින්ද ඒවා ඉස්කෝලේ ගුරුවරු උගන්වන්න ඕනේ නැහැ. ඇත්ත කතාව. ඇයි මම ඒක ඇත්ත කියන්නේ? පොත බලපුවම විභාගෙ ලියන්න පුළුවන්. කවුරුත් බුද්ධ ආගමට අත තිබ්බේ මනස පුහුණු කරන වැඩ පිළිවෙලක් විදිහට නෙවෙයි කතන්දර කියවන වැඩ පිළිවෙලක් විදිහට. කරුණු ඉගෙන ගන්න වැඩ පිළිවෙල. සතර ඉද්ධිපාද කිව්වම ඡන්ද චිත්ත විරිය විමසා. හරි. විභාගේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? සතර ඉද්ධිපාද යන මොනවද? ඉතින් ඡන්ද චිත්ත විරිය විමසා කියලා ලියන්න ඕකේ හැටි දෙයක්. නේද? ඡන්දය යනු කුමක්ද? ආ ඉතින් අත දෙකකින් ලියන්න පුළුවන්. නමුත් ඉද්ධිපාද ධර්මයන් ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගික වැඩ පිළිවෙල ගැන කිසිම කෙනෙක් සාකච්ඡා කරන්නේ නැහැ. අපේ දරුවන්ට මේ දායාදේ ලබා දෙන්නේ නැහැ. ඒකින් තමයි මේ ධර්මයේ ප්‍රතික්ෂේප වෙන්නේ. ධර්මය අපි ඉදිරිපත් කළ තියෙන ආකාරය තියෙන වැරද්ද හින්දා. දහම් පාසල් වැඩිපුර දහම් පාසල් වල තියෙන ප්‍රතිපත්තිය තරඟ තරඟ ජය ගැනීම. දෙමාපියෝ ඒක හින්දා අපි කෑ ගහන එකල දහම් පාසල් යවන්න ටියුෂන් නවත්තන්න දහම් පාසල් යවන්න කියලා. හරි. ඉතින් යම් විදිහකින් සතියකට එක දවසක් උදේවරුේ මේ දහම් පාසලෙන් ළමයාට ලැබෙන්නේ ඒ ළමයාට අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යන්න අවශ්‍ය කරන මානසික ශක්තිය නෝ. හරි ඉලක්කයකට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නෝ. එයාගේ ලැජ්ජා බය ඇති කරන ප්‍රායෝගික වැඩපිළිවෙල නෝ. දෙමව්පියෝ පොරල් අල්ල එනවා දෙමව්පියෝ ස්වේච්ඡාවෙන් දහම් පාසල ළමයා එක්ක අනින තත්තර දහම් පාසලපත් වුණොත් ටියුෂන් ගුරුවරුන්ට එදා දවසට කරන දෙයක් නෑ ඒකට ස්වේච්ඡාවෙන් කියන මේ දහම් පාසලට තමයි වන්නේ කියලා. යාන්න කියලා. හරි අපි ඔක්කොම පැටලගෙන තියෙන්නේ. මේ පැටලීමත් එක්ක මේවා ඔක්කොම එකින් එක එකින් එක කතා කරනකොට පින්නත් අපිට බොහොම රසයි. ඇයි රස? අපි එකතු වෙලා එකතු වෙලා මේ රටවල් වලත් රටේ තියෙන ඒකුත් තැන්වල තියෙන පුරාවිද්‍යා ස්ථාන විනාශකරණ ඒවා ගැන ඊළඟට බෞද්ධයාට කියලා තියෙන අකටයුතුකම් ගැන සිංහලයාට තියෙන අකටයුතුකම් ගැන මුස්ලිම් ජනතාවට නැත්නම් දෙමළ ජනතාවට තියෙන අකටයුතුකම් ගැන ඒ 105ක් විතර වෙච්ච මේ ඊනියා නායකයන් සමහර හරිද ඒ කට්ටියගේ ක්‍රියාකලාපයන් ගැන අපි එකතු වෙලා සාකච්ඡා කරනවා එකතු වෙලා සාකච්ඡා කරනකොට අපිට හරියම සහනයයි ඇයි පීඩනය අයින් කරගන්න කතා කරන්න කවුරු හරි කියන්නේ නේද ගෙදර එකතු වෙලා කීප දෙනා එකතු වෙලා අපේ සිත නිවා ගැනීම සඳහා తాවකාලික කතිකාවතක යෙදෙනවා ඒකෙන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද ඉතින් අපි කතා කරලා නිකන් ඉන්නවා බලන්නකො වෙලා තියෙන දේ බලන්නකො වෙලා තියෙන දේ එතන ගෙදරක ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් ඒ නිවසෙන් හෝ ගමෙන් එයා කවුරුහරි ගෙදරට ආපු ගමන් මොකද කියන්නේ? තමන්ගේ අඳෝනාව කියනවා. ඒ වගේ අපි එකතු වෙලා තැන් තැන් වල අඳෝනා කියනවා හැරෙන්න කිසිම ක්‍රියාමාර්ගයකට යන්නේ නැහැ. මේ තියෙන සත්‍යයන් උද්ගත වෙලා තියෙන්නේ අපේ පින්නත් මේ අපි තාම අවදියෙන් තාමත්ම සිහියෙන් අපි ඔක්කොම කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. මේ තියෙන සියලු සිද්ධීන් සිද්ධ කරන්නේ අතලොස්සක් වූ පිරිසක්. තමන්ගේ පටු ආසි සඳහා රටම පාවා දෙන අතලොස්සක් වූ පිරිසක් මං කියනවා ලැජ්ජාවේ බෑ බෞද්ධයා කියන්නේ අභිමානයෙන් යුක්ත කෙනෙක්. බෞද්ධයා කියන්නේ රවට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. බෞද්ධයා කියලා කියන්නේ පෞරුෂයකින් යුක්ත කෙනෙක්. බෞද්ධ දරුවා කියන්නේ බෞද්ධ තරුණ උපාසකයා බෞද්ධ මැදිවිය උපාසක මහත්මයා උපාසිකාව කියන්නේ හොඳ කුලකාන්තාවක්. එයාට හොඳ පෞරුෂයක් තියෙනවා. එයා කොච්චර වයසට ගියත් ඇත්ත කතා කරන ඍජුව ඇත්ත දකින නිවට වෙන්නේ නැති. කාටවත් හරදරයක් නැති. මු르දු ස්වරයෙන් කටයුතු කරන මහා පෞරුෂයක් තියෙන කෙනෙක්. නේද? ඇයි? ඇයි මම එහෙම කියන්නේ? බෞද්ධයා මොකද්ද හදන්නේ? කෙවල්ද? ශරීරයද? මූණද? මිදුලද? ඇඳුම්ද? නෑ බෞද්ධයා ඒවත් හදනවා තමයි. නමුත් ඒ ඔක්කොම තියෙන අතරේ බෞද්ධයා මොකද්ද හදන්නේ? තමන්ගේ සිත. හරි. ඒක නිවහල්, निराවුල් මනස මානසිකාරයක් තියෙන විදිහට සකස් කරගත්ත සිතක් යාර තියෙනවා. එහෙනම් ඒ සිත සකස් කරපු බෞද්ධයා ඍජුව ඉන්න කෙනෙක්. ඒකින්ද බෞද්ධ ඇත්සන්ව රවට්ටන්න බැරි වෙන්න ඕන. අද වෙලා තියෙන එකේ අනිත් පැත්ත අතලස්සක් වූ පුංචි පිරිසක් මෙන්න මේ ධර්මයට හානි කරන, ජාතියට හානි කරන තමන්ගේ පටු අවස්ථාවන් ලබා ගන්න හැම જાතියකම අතලස්සක් වූ පුංචි පිරිසක් විශාල කාර්යභාරයක යෙදලා ඉන්නවා. ඒක නම් මුළු රටම අතුරේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් අනතුරේ. අපේ උරුමයත් අනතුරේ. එහෙනම් කතා කර කර ඉඳීම නෙවෙයි කරන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. හොඳට තේරෙනවා හැම ශාස්ත්‍රයකම තියෙන මේ පිරිහීම අයින් වෙන්න නම් බෞද්ධ බලයක් ගොඩනැගෙන්න ඕනේ. බෞද්ධ බලයක් කිව්වහම ඒක ඒක ආගමකට අයිති බලයක් නෙවෙයි මේ කියන්නේ. බෞද්ධ දර්ශනයෙන් යුක්ත ලාංකික වැඩපිළිවෙලක්. බෞද්ධ බලයක් කිව්ව ගමන් අපි බෞද්ධ බලයක්. බෞද්ධ බලය කියලා මිනිස්සුන්ගේ බලයක් නෙවෙයි. බෞද්ධ දර්ශනය මුල් වුණොත් ඒ දර්ශනය තුලින් ලැබෙන ප්‍රතිඵලය, ඒ දර්ශනය තුලින් ලැබෙන රාමුවේ ලෝභ දේශ මොහ තියෙන තැන නෙවෙයි. ඒක තුලින් ඇති වෙන නායක නායකයන් පැහැදිලිවම අල්පේච්ඡ පැහැදිලිවම තමන්ගේට වැඩි අනුන් ගැන හිතන පාපේහි බය නායකයින්. ඒ ඇතුළේ සමානාත්මතාවය තියෙනවා. ලාංකික ලාංකීය ප්‍රතිපත්තියට ජාතික ප්‍රතිපත්තියට ජාතියක් වශයෙන් සියලු දෙනාට ඒක රාශි වෙලා එක අම්මගේ තුරුලේ ඉන්න දරුවෝ වගේ ඉන්න මේ රටේ ඉන්න සියලු මිනිසුන්ට අවශ්‍ය කරන වැඩපිළිවෙල බුද්ධ ධර්මයේ තුල තියෙනවා. ආන්ගේ ධර්මයේ ස්ථාපිත කරන්නේ ධර්මයෙන් තියෙන වැඩපිළිවෙල ස්ථාපිත කරන කිරීම සඳහා තාමත් බලකරන බෞද්ධයන්ට පුළුවන්කම තියෙනවා. ඒකට මොකද වෙන්න ඕන? ඒක රාශි වෙන්න ඕනේ. ඒක රාශි ඒක රාශි වෙන්න ඕනේ. මොකක් වටේද ඒක රාශි වෙන්න ඕනේ? නායකයෙක් වටේ ඒක රාශි වෙන්න ඕනේ. කවුද මේ නායකයා? දැන් කල්පනා කරන හාමුදුරුවෝ කැරක් කැරකි කොතෙන්ද දුම එන්න හැදන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නායකයා කවුද? ධර්මය. එහෙනම් ප්‍රතිපත්තිය. හරිද? ප්‍රතිපත්තියක් වටේ ඒක රාශි වෙන්න ඕනේ. පුද්ගලයෙක් වශයෙන් වටේ නෙවෙයි. ඕනම පුද්ගලයෙක් නායකයෙක් කරන්න අපි කැමතියි. කොයි වගේද? ප්‍රතිපත්තිය තුල ඉන්න ඕනම වැරදි කරපු කෙනෙක් ඕනම නරක විදිහට හැසිරිච්ච කෙනෙක් එයාගේ දක්ෂතාවයන් තියෙනවා. ඒ දක්ෂතාවයන් එක්ක ඕනම කෙනෙක් ඉස්සරහට එන්න. හැබැයි හැදිලා එන්න ඕනේ ප්‍රතිපත්තිය තුළ එන්න ඕන. අන්න එතෙන්ට බලකරනද බෞද්ධයෝ කරා සිටින්න ඕනේ. මේ දේ කරන්න ඕනේ නැත්නම් අපි රටක් වශයෙන් මහා පරිහානියට පත් වෙනවා. එකමුතු වෙන්න ඕනේ. ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන බලපෑම් ගැන අපි කතා කරන ඉදිරියේදී ඒ සියලු දේ අභිභවා යන්න නම් අපි ඒක රාශී වෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම ඒක රාශී වෙන තෝතැන්නක් සකස් කරගන්න ඕනේ. දැන් ඍජුවම අපි මේ පිළිබඳව කතා කරන්න ඕනේ කියලා කියවම ඒකයි. හරි. මේ පිළිබඳව කතා කරන්න ඕන මේ පිළිබඳ ඒක රාශිය වෙන්න ඕන කල්යාණ මිත්‍රයන් විදිහට අපි එක තැනකට ගොනු වෙලා බෞද්ධ ධර්මය තුලින් රටේ ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ කියන එක කිසිම විදිහකින් බෞද්ධ බලයක් නෙවෙයි බෞද්ධ ධර්මය තුලින් රටට ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන බෞද්ධ ධර්මය මූලික කරගන්නේ ඇයි ඇයි ඒක මූලික කරගන්නේ බෞද්ධයෝ සිටියු අනිත්‍ය වූ නැසෙව් එහෙමද නෑ එහෙම එහෙම නෙවෙයි. සියලු දෙනාට සමගියෙන් වාසය කරන්න පුළුවන් ප්‍රතිපත්තිය බෞද්ධ ධර්මය තුළ තියෙන කල්යාණ මිත්‍ර විදිහට අපි ඒක රාශී වෙලා නිවට වෙන්නේ නැතුව සත්‍ය ප්‍රකාශ කරන්න ඕනේ. ලෝකයට තේරෙන්න ඕන ලෝකයේ මිනිස්සුන්ට තේරෙන්න ඕන බෞද්ධ දර්ශනය තුලින් මේ අත්තු සියලු දෙනාටම එකවන්ව ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන බව. හීන දීන කෑ ගහන මරා ගන්න ප්‍රතිපත්තියක් බෞද්ධයන් තුළ නේද සිංහල බෞද්ධ රට තුල එහෙම එකක් නෑ ඇත්තටමත් නෑ අපි මේක ප්‍රදර්ශනය කරන ලෝකෙටම අපිට පුළුවන් සාමකාමී සාමයේ අත දිගුකරන ඕනම කෙනෙකුට හැබැයි ඍජුව නේද පටුවාසි නැතුව අනිත් කූටෝපක්‍රම යොදනකටත් ඒ කූටෝපක්‍රම යොදන්න බැරි වෙන්න ඕනේ හරිද යටින් යන වැඩ ඔටුවාට ඔළුව දා ගන්න දුන්නොත් දන්නව නේද? එහෙනම් ඔටුවන්ට ඔළුව දාන්නේ නැති වෙන්න වැඩ පිළිවෙල සකස් වෙන්න ඕනේ. ඒ මොකද්ද මේක තුල හුරතල් කරන දේවල් තියෙන නිසා නෑ කාටත් ඍජුව එකම නීතියකින් ලාංකික නීතියකින් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ බෞද්ධ දර්ශනය මූලික කරගෙන හැදෙන ප්‍රතිපත්තිය තුලයි. මොකද ඒක තමයි රට ජය ගන්න තියෙන ක්‍රමය. ඒක තුල තීන මිද්දේ නෑ. ඒක තුල ව්‍යාපාදේ නෑ. ඒවා අවම කරන වැඩ පිළිවෙල සකස් කරන අපූර්වට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් කරගන්න ඒකද බෞද්ධයෝ මේ වෙලාවේ තමන්ගේ උරුමය ආරක්ෂා කරගෙන ඉදිරියට අරගෙන යන්න තමන් නිවැරදි වෙන්න සූදානම් වෙන්න ඕනේ. පළවෙනියෙන් තමන් නිවැරදි වෙන්න ඕනේ. ඒකට ලොකු උත්සාහයක් ගන්න ඕනේ. දෙවෙනුව ඒ නිවැරදිභාවය අන් අයට අරගෙන යන වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. සමාජගත කරන්න ඕනේ, ආදර්ශ සම්පන්නව කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් වැඩි කාලයක් නොගොසින් නැවත වාරයක් මේ රට ස්ථාපිත කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හැමදාම බණ අහනවා. ඒකේ ප්‍රායෝගික පැත්තක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක රට ජාතිය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. තමන් වැඩ කරන ගමන්, තමන් බෞද්ධ දර්ශනය තුල ඉන්න ගමන් මේවා පිළිබඳවත් හිතලා කටයුතු කරේ නැත්නම් අනාගතයේ ශාසනය තමන් ප්‍රයෝජන ගන්න ශාසනය අනතුරේ වැටෙනකම් එහෙමත් බලාගෙන ඉන්න සිරිතක් තියෙනවා කියලා විමසලා බලන්න ඕනේ. ඉතින් ඒ අනුව කටයුතු කරමින් තමනුත් හැකිලා අන් අයත් ආරක්ෂා කරගෙන රටත් ජාතියත් හැකගෙන මේ ජීවිතයත් සුරක්ෂිත කරගෙන සසරත් සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති